මේ භාවනානුයෝගීව කටයුතු කරනකොට මේකෙදි හොඳට ගැළපීමේ මූලික සැලැස්ම ඉස්සෙල්ලා හැඩ ගහ ගන්න ඕනේ. අපි භාවනාවට නෙමෙයි ඉස්සෙල්ලාම උනන්දු වෙන්න ඕනේ. ධර්මයේ ප්‍රඥාවෙන් ගොඩනගාගෙන ප්‍රඥාව පහළ කරගන්න. ප්‍රඥාව මුල් කරගෙන ලැබෙනතොල සීලය. ඒ සීලයේ මුල් කරගෙන ලැබෙනවා සමාධිය, කාර්ය සමාධිය. ඒකට මහන්සි වෙන්න හැංගෙන්න කේතරින් දවසේ නේ. ඉතින් අපිට මේ දැන්ට දීලා තියෙන අදහස් අනුව ලොකු පරිවර්තනයක් කරගන්නවා මොකද? නිවන් දකින්න භාවනා කළ යුතුමයි. බොහෝ කර දෙන අදහස එතන පටන් ගන්නවා. මේක ධර්මයේ ගැන ධර්ම අවබෝධය කරගන්න තිබෙන්නේ මනා නුවණින් ධම් විමර්ශනය කරලා. ඒ ධම් විමර්ශනය කරනකොට ධර්ම දේශනාවලට සහභාගී වෙලා නියම ධර්මය අහන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ පෙන්ලා තියෙන දේවල් මනසේ තේරුම් ගැනීමට. ඒකට අවශ්‍ය ධර්ම ශ්‍රවණය කරනකොට. අන්නේ ධර්මා ශ්‍රවණය තුළින් පළමුව දැනුවත් වෙන්න ඕනේ. ඒ දැනුවත් වෙනකොට Taman දකින්න එක දෙයක්. මේ චිත්ත සමාධිය කියලා අමුතුවෙන් ගොඩනගා ගන්න හැදුවට ඒක ලැබෙන දෙයක් කියලා දකින්න. ඒක ලැබෙන්න හේතු වෙන මුල ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොරව ලබන්නා වූ සමාධි කරක ලෝකේ තියෙනවා. එහෙම නැහැ කියන්නේ නැහැ. හැබැයි අද බොහෝ කොටම ඉස්ලාම් බෞද්ධයන් ටික දෙන්න හදන්නේ ප්‍රඥාව ලබා ගන්න මාධ්‍ය වහලා තියලා මොනවා හරි අරමුණක් දීලා කියන මෙන්න මේක වල වල ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සමාධි කෝටි ගණන් තියෙනවා. ඒ වැඩුවාම තිබිච්ච අදහසට අනුකූලව සමාධියක් එනවා. ඒ සමාධියේ ස්වභාවය ක්‍රියාත්මක කරපුවාම සමාහලට විකෘති. නොගැලපෙන තත්ත්වයටපත් වෙනවා. මේ වගේවා කියන්නේ හේතු තියෙනවා. එක්තරා මුදලාලි කෙනෙක් කියන්නේ මම දැනුවත් මං පැවිදි වෙලා ඉතිසෙල්ලා ඒ කාල සීමාවෙදිත් මේ කටයුතු කරමින් ලෝකෙට ඒ අවශ්‍ය කර්ම කාරණා පෙන්ලා දීලා වැරදුණු තැන් වලට අවශ්‍ය කරන ආව ප්‍රතිකර්ම ලබා දීලා තෝ පිළිසරණක් වෙලා තියෙනවා. මෙන්න මේ කාලයකදී එක්තරා මොදලාලි කෙනෙක් ඉන්නවා උපාසක මොදලාලි කෙනෙක්. මොදලාලි කොහොමද මොනවා කරගෙන හාගෙන හරි කවන්නේ? පිළිකුල් භාවනාව තමයි බලන්නේ. ඉතින් පිළිකුල් භාවනාව වටන මේ කෙස් කැතයි මේ කෙස් ගඳයි මේ කෙස් පිළිකුලයි මේ ලෝම කැතයි මේ ලෝම ගඳයි මේ ලෝම පිළිකුලයි මේ නියපොතු කැතයි මේ නියපොතු ගඳයි මේ නියපොතු පිළිකුලයි ඉතින් මේ වාක්‍යයයි මේ සංකතයි මේ සංගතයි මේ සම්පිලිකුලයි කියලා මේ මේ විදිහට පිළිකුල් භාවනාවක් හදාගෙන අර කලීට ආපු ළමයාට කිව්වා. ඔල්ලෝ ඕවා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ හැමදාම නිවන් දකින්න කටයුතු කරගනි මේක වැදගත් වෙනවා. ඔබ භාවනා කරලා නැද්ද කියලා. මම හරි ආසයි මට භාවනා කරන්න ක්‍රමයක් දන්නේ නැහැ කියලා. මම කියා දෙන්න කරපන්. ඊට පස්සේ මොකද කරන්නේ මේක මෙහෙම කියා ඔක්කොම කියලා අර 32ටම කැතයි ගඳයි පිළිකුලයි කැතයි ගඳයි පිළිකුලයි කියලා මේක මෙහෙම කියා දීලා අන්තිමට මේක හරියට සරව පිරිච්ච ගෙඩියක් වාගේ ඕජස් ගන්න එකක් වාගේ මේ අසුචි වලක් වාගේ පණුවෝ ඉන්නේ අසුචි වලක් වාගේ මෙහෙම මෙහෙම කිය කියා මෙයාට බලන්න කිව්වා. මේ ළමයා ටික දහහක් කරන හරි ආසයි මේ ක්‍රමේ. මෙහෙම කරගෙන ගියා. අන්තිමට ඊට අනුකූල පිළිකුළු සමාධියක් වැටුණා. මම ඒකයි කියන සමාධි කෝටි ගණන් තියෙනවා. පරිසමයෙන් කරන්න ඕනේ වැඩක් කියලා. පිළිකුළු සමාධිය කියලා එකක් වැදුනා වෙලාවෙ. බුදුරණන් හති දුන්න එකක් නෙවෙයි. වරද්දාගත්ත එකේ සමාධිය. වැටෙනාට පස්සේ මේ ළඟට හැමතැනම පේනවා. කටෙන් මල මුත්‍රා මාර්ගෝලින් ඇඟේ හැමතැනම මේ පෙකණියෙන් ඒ වගේම තන් කුඩු වලින් හරියට මේ මල විනියක කුණු වැක් කෙරිනා වගේ හැම වෙලෙම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ළඟට දැන් කඩේ වැඩ කරන්නත් මොකුත් බෑ. කඩේ වැඩ නැතක් කවන්නේ කොල්ලන්ට හරියන්නයි එන්නේ කියලා. ඕකටම ඉඩ ඇරියා. කරගෙන හිටවන් කියලා. කඩේවල මං හරි කරන්න කියලා පොත්වල ලොකු දෙයක් දෙකලා ඉතින් බෝධරායි දාන්න ඉන්නේ අගක් වල භාවනාව වැඩිලා කියලා හිතන්නේ කොට සැමසුම්. කණ්ඩ කියපුවාම මේ පණුවෝ කියේ අන්තිමට. ඒ පණුව ගොඩක් අප්‍රියාවය කියලා. අඳින්න දුන්නාම එනවා ජරාවක්. පස්සේ බලන්න හෙටි කැල්ලා කරගෙන කඩ පිහිනවා. මේ පියවුරු දිහා පිහිනවා. බොරිය වෙකණිය පිහිනවා. මල මුත්‍රා දිහා පිහිනවා. හැමතැනම ඉබිනවා ගඳ ගන්නවා කියනවා. විකෘති වෙනවා. දැන් මොනවා කියන්නේ අනිකා බලවහම මොකුත් වැකරෙන එකක් නැහැ මේ ළමයා කියන මේ මට මෙහෙනවා නෝ දස්සයක් කරනවා කියේ අන්තිමට නාන්නෙත් නැහැ කන්නේ බොන්නෙත් නැහැ මේක නාල හොද කරන්න බෑනේ කියන අහපුවා තරකක් තියෙනවා නාල වෙලා තියෙනවා මේක සුද්ධ කළ හැකි මේ ජරා හැමතැනම බලෙන් අල්ලගෙන ගිහින් නාවගෙන આવොත් එහෙම වැඩක් නැහැ නෑ ඌවට කියන අන්තිමට ඉඳගත්ත දෙන්නේ කියන ඔය බලාගෙන ඉන්න අතරේ වැටෙනවා අමුත්තක් වෙන බව බලන දැන් මාත් බලනකොට සීනේ කතර උත්තර දෙන්නේ වෙනස් වෙනවා. ඔන්න ඔහොම තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ කොණ්ඩේ වහාගෙන ඇවුල වහාගෙන මහා ජරා වලට හිටියා. ඊට පස්සේ දැන් මෙයාට බුදු දැන් මොකද කරන්නේ විදහාරණ කර්මස්ථාන දුන හාමුදුරන් කිව්වා මේ වෙලාව මෙයා කර්මස්ථාන වැටුවා මෙහෙම වුණා කියලා. හාමුදුරුවෝ ගෙනහලා බලනවා වික්ෂිප්ත වෙලා. ඒ කියන්නේ මනෝවෛද්‍යවරයෙක්ලාට කියන හාමුදුරුවෝ කරන් තියෙනවා කියලා බැරිව ගියා මනෝවෛද්‍යවරයෙක්ලාට එක කියලා ඒගොල්ලෝ ධම්ම ජාති කරා වැඩක් නෑ මොනවද? ඔන්න හොට අත්තරපත් වෙලා ඉන්න කාටවත් කරන්න දෙයක් නැති මානසික විකෘතියට වැටෙනවා. ඔයගේ අවස්ථාවක තමයි මං හැමදේ ඒගොල්ලන්ගේ ඊළඟට අයියා ආරංචි වෙන්නේ. අපේ මල්ලිට මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙන කියලා විච්ච විස්තරෙත් ඔක්කොම කියලා කිව්වට පස්සේ මම පස්සේ එන්න කියලා හිටන් බලෙන් හරි අල්ලගෙන නාවාගෙන සුද්ධ කරගෙන අරන් ඉඳ කිව්වා. ඉතින් වාහන පුදුම කියන්නේ කොණ්ඩේ තනි කර උකුණොත් උකුණෝ පිරීලා පිරිමි කෙනෙකුට එහෙම වෙනවා කල්ලාතුරේ වෙන්නේ. බලෙන් අල්ලගෙන පොණ්ඩ එකක් වහම රාක්කුවේ තරි ගොඩක්. රාක්කුවට වැලිච්චම ඒකේ. කොච්චර ඉන්නවද? අර ජරා ඇඳුම් ඔක්කොම අතිසි කරලා බලෙන් අල්ලගෙන නාවල හොඳ ඇඳුම් අඳගෙන අරන් ඉන්නකොට අතේ රෙදි කැල්ලක් තියාන මල් ළඟට. කොච්චර හරි පිහිනවා. මොනවද පිහින්නේ? ජරාවක් කරනවා කියන්නේ. දැන් කියලා හදන්න පුළුවන් තත්ත්වෙ ඉක්ම ගියා. නෑ ලෝතරා බුදුරන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය නිසා බුද්ධි වර්ධනයට හේතුකාරී වෙන ක්‍රම රටාවක් තිබුණා. නවගුණ පාඨය අරගෙන තම කතක ඒ ක්‍රම රටාවක් දෙනවා ගැප් වීඩෝල ඒ ගාථා විය ඒ ළමයාගේ නමසී කරලා 1008 වරක් ඒක සිද්ධි කරලා යන්ත්‍රයක් හදලා කරට දැම්ම මේක තියාගන්න කියලා. සති දෙකයි ගියේ. මනස වැදුණා. ඊට පස්සේ මට මොලේ ලත් ගන්න මම දන්නේ මට ටික ටික ටික ටික තමයි සිහියක් ආවේ කියලා. අනිසරෙන්න මොනවත් අමාරුවක් නෑ. මක භාවනාවක් ඕන නම් කියා දෙන්න. ඔයා හරියට කරගෙන යන්න. අපෝ අපෝ හතේ භාවනාව ඕනේ. කොල්ලා මේ කරනවා මල්ලි බේරිච්චේ හොඳට වැඩි. මතක් කරනකොට ඒවා ආයිසරයක් කිව්වා. ඔක්කොම භාවනා අත්හැරලා ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ආවා. ඇයි මාතේරම හම්බෙන්න අඳුරන්න පුළුවන් දැල්ල. මට ඉතින් අඳුරන්නේ මම කොහොමද තියාගන්නේ? මෙන්න මෙහෙම රෝගයක් හැදිලා එදා ආයේ මං කිව්වා. එදා බලනකොට එයා එහෙම කෙනෙක් දිහා හොයන්නත් බෑ. මං කිව්වා මොකද කරන්නේ කියලා. ඇමති කෙනෙක්ගේ වාහනයක් කිලෝ. එයාගේ ප්‍රයිවට් ඩ්‍රයිවර්. ඇමති කෙනෙක් වාහනයක් කිලවන සාමාන්‍ය කෙනෙක් තෝරගන්නේ හොඳ තීක්ෂණ හැකියාවක් තියෙන හොඳ දක්ෂතාවයක් තියෙන කෙනෙක් තෝරගන්න. මෙයා තමයි ඒකේ තීරුව. අන්න ඒ තත්ත්වෙට පස්සේ සුද්ධ වුණා ඊට පස්සේ මොකුත් නැහැ. නම් භාවනා කරලා ඒක කරලා උට hina යනවා. මමත් දැල්ලතෝ කියපු එක කරන් දෙන්නේ මට මෙහෙම එකක් වුණා කියලා මන්ට මතක් වුණා. ඉතින් මේවා හොඳට පරිස්සමෙන් කරන්න ඕන දේවල්. ඊළඟ ඉතිලා භාවනා කරන්න මේ උත්සාහ කරන්න. මුලින්ම දැනගන්න මේ ලෝකේ අසාරත්වය දැනගෙන මේ ලෝකේ ගන්න හරයක් නෑ කියන ධර්මයේ තුලින් ප්‍රඥාව තුලින් මෙන්න මෙතන මතු කරගන්න. එන හරයක් නැත්නම් අපි මොකද මේවා කරන්න කියනකොට මේ මාධ්‍ය මුලින්ම එනකොට එපා වෙන අවස්ථාවක් එනවා. මට නම් මේ මොකුත් එපා කියලා. ඒක වැරදි ආකල්පයක් වෙනවා. අපි දැන් දැනගන්නේ අපේ ජීවිතය ගත කිරීමේදී එදිනදා ජීවිතය ගත කරනකොට අවශ්‍ය ක්‍රම හතාවක් තියෙනවා. මෙන්න මේක හොඳ නිසා කරනවා නෙමෙයි. මේක අපි කළ යුතු නිසා කරනවා. නිවන් දකින්න මොකද ඕන කරන්නේ? ලෝකේ හරයක් නැති බව තේරුම්ගෙන චන්දරාගය දුරු කිරීම නිසා අපි වැඩ නැවැත්වීම නෙමෙයි. එදිනදා තමාගෙන වැඩ කටයුතු එහෙම කරනවා. මේ වැඩ කටයුතු කරගෙන යනකොට චන්දරාගයෙන් කරන එකයි නතර කරන්නේ. චන්දරාගය කියන්නේ හරි වටිනා දෙයක් කියලා ඇලෙන්නේ නැතුව. අවශ්‍ය දේ කරනවා. ලෙඩක් හොඳ කරගන්න බේත් කහාය බොන කෙනා. බේත් කහාය බොන්න කැමති නෑ. ඒක තිත්තයි. හදන්නත් වෙහෙසයි අමාරුයි. නමුත් දෙදේ හොඳ කර ගැනීමට යා ප්‍රතිකර්මයක් නිසා ඔක්කොට වල වත් වෙනවල ආහාර වෙනට වැඩිය හොඳට පරිස්සමයි. ක්‍රමානුකූලව කළා නම් බේතු කසාය හදා ගන්නවා අර ඒකට හිතනවා. කියන විදිහට පරිහරණය කරනවා චිත්ත සාම. හොඳ නිසා ගන්නවා නෙමෙයි නොකර බෑ ඒක. හැබැයි බොහොම පරිස්සමින් අවශ්‍යතාවය දැකලා කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තියෙන හැංගීලවත් මේ ඔතැනි වෙලා ඉඳීමක් නෙමෙයි. තමන්ගේ අවශ්‍ය කටයුත්ත අවශ්‍ය කටයුතු නිහිතන්ට ඔබින විදිහට කරන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක නිවන්ට බාධාවක් නෙමෙයි. නිවන්ට බාධා වෙන්නේ මොනවද? කාගෙන් රත් වෙලා, ද්වේෂයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙලා නම් හිතන්නේ කියන්නේ කරන්නේ අන්නේ ඒකයි. ඒ ටික අයින් කරගන්න. අපේ ජීවත් වීම සඳහා යම්කිසි රාමුවක ඉන්නවා. ඒ ජීවත් වෙන්නේ ඒ රාමුව තුල. ඒකට පටහැනි නොවන විදියට. අපි ගෙදරක ඉන්නවා. අපිට අයිති හිමිකමයි යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම් මාධ්‍ය අහකලා පැහැරහින්න ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඕක අහකලා තමයි පිස්සු වෙලා ඉන්නේ. කිව්ව දේ නොකර. උන්වහන්සේ දේශනා කළේ තමන්ගේ යුතුයකම තමා විසින් කළ යුතු හරියට කරන්නේ. ඒ ක්‍රියාවලිය නිවනට බාධාවක් නෙමෙයි. හැබැයි කරන ක්‍රියාවලිය රාග දේශ මොහයන්ටපත් වෙන මුලාපැත්තක් නොගන්න. දැහැමින් සාමයෙන් කටයුතු කරමින් හැකියාව අවසන් හැකියාව කරන්නේ. මොකද මෙලෝ ජීවත් වුණා නම් මං ජීවත් වෙනකොට මං කවුරු වෙන්නද? ඉතල දකින්න ඕනේ නේද? කවුරු වෙලා දැනසෙන්නද? රාග දේශ මොහ දුරු කරලා දැනසෙනවා මිසක් හැඩරුව වෙනස් කරලා ඇදුම වෙනස් කරලා දැනසෙන්න බෑ. මේවා තමයි අද පරිවර්තන. හදා තියෙන විකෘති. රාග දේශ මොහ දුරු කිරීමෙන් සැනසෙන්න ඕන. ඒකයි බෞද්ධකම. නමුත් අද හදන්නේ ඒක පැත්තක ගුණ පැත්තක හංගගෙන තියාගෙන ඇඳුම වෙනස් කරගෙන සුදු ඇඳගෙන එක කොණ්ඩේ වවාගෙන එක කොණ්ඩේ කපාගෙන එක එක විදිහේ ක්‍රමහතාවල බහැලා ඒ තුලින් උතෙන් තියෙන්නේ. ඔය අකෝ බාහිර චර්යා කතාව. නිවන් දකින්න වෙන්නේ ඔය චර්යා කතාවල් නෙමෙයි. තමා ඉන්න තැන තමා ඉන්න තැන ඉතලා බලන්න. තමාට අයිති හිමි මේ ලෝකේ හිමි දෙයක් තියෙනවා. හිමි ක්‍රමහතාවක් තියෙනවා. ඒකේ මම කිහිද පැවිදිද මම දැන් ඉන්නේ කොතනද? ඒක බලා ගන්න. මම පැවිදි වෙන්න ඕන කියලා ලැබුණොත් ඒකත් අල්ල ගන්න හදන එක. එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. Taman ඉන්න තැනදී තමන්ට හිමිකමට ලැබිලා තියෙන දේ. ඒතර යුතුයකම මොකද්ද? මාගේ කල යුත්තේ මොනවද? ගිහි කෙනෙක් නම් දැනගන්න ඕන මට කවුද ඉන්නේ? විවාහ වෙලාද නැද්ද? විවාහ වෙලා ඉන්නා නම් භාර්යාවක් ඉන්නවා දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ කටයුතු කරන්න ඕනේ. අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරෙන්න ඕනේ. දෙමව්පිය ඉන්නවා දෙමව්පියන්ට අපපස්ථාන කෙරෙන්න ඕනේ. මෙහෙම ක්‍රම කතාවක් තියෙනවා. මාතා පිතු උපට්ඨාන බුද්ධ දාරස සංඝරෝ අනාකුලාද කම්මන්තා ඒතම් මංගල මුත්තක් කියලා බුදුරජාණන්සේ මගුල් සාම හැටියට පෙන්නේ ඕක ක්‍රමයක්. මව්පියන්ට උපස්ථාන කරන්න, අමුදරුවන්ට සංග්‍රහ කරන්න, දැහැමින් ඒ වගේම නිරවුල් කල්පාන්තියක් කරන්න. මේ නිවන් මාර්ගයට බාධාවක් නෙවෙයි වෙන්නේ මංගල කාරණය. නිවන් දකින්න ක්‍රමය. ඒව අත්හැරලා හැංගිලා ඉඳලා තමන්ගේ යුතුයකම් පැහැරලා නිවන් දකින්න බෑ. ඒක වැරදි මාර්ගයක්. ඉතින් බෝ අද දෙන මාර්ග කොහොම එනවා. ඉතින් ඒ කරන එකතු කරන්න ඕනේ. දානන්ත ධම්මචර්යා ඥාතකානන්ත නෑදෑයන්ට සංග්‍රහ කරනවා එහෙම කරන්ද. ඉතින් නිවැරදි කර්මාන්ත කරන්ද. ඔය ආදී අතදී මගුල් කරන වශයෙන් දේශනා කළේ. ක්‍රමානුකූලව ගිහිල්ලා නිවන් සාක්ෂාත් කරගන්න ක්‍රමී. මේ ගිහි වතක ඉන්න කෙනෙකුට නිවන් දකින්න බුදුරන් ආදී දේශනා කරන ක්‍රමී. අතේ වුණාද බාලාන. පොඩි උනාත්‍රි කරන්නේ මේ කිව්වේ. ලෝභ දේශ මොහයෙන් යුක්තවන්නා වූ අසත්පුරුෂ ගති ඇතෝ බාලයෝ. මලා 100න් ඉඳගෙන ඒ බඳු යාළු ආශ්‍රයේ හිතවත්කම් යත්තරලා හිටන් ඒවා නිදහස් වෙලා. ඒ අයගේ හිත කිදුවල නැතුව වේද කරගන්නේ නැතුව ක්‍රමානුකූලව පණ්ඩිතානන්ද සේවනාවට වහින්න. සාගක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මොහාක්ෂය කරන්න. ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝක ධර්මතාවය යථාර්ථයෙන් වටහා දෙන්න, ප්‍රඥා පහළ වෙන්න, අවශ්‍ය ධර්ම දේශනා කරන්න, ඒ මඟ හැදෙන්න මඟ පෙන්න. ඒ බඳු පඬිත පිරිසක් ඉන්නවා. ඒ ඇතුළට යන්න. ඒතර පූජාට පූජා පිළිය යුතු ඉන්නවා. රාගක්ෂය කළ, ද්වේෂක්ෂය කළ, මොහක්ෂය කළ මේ මාර්ගය අතුරු කරන උත්තරයන්ට පුදන්න. මේ පටන් ගන්න ක්‍රමය. ඉතින් ප්‍රතිරූප දේශය සුදුසු ප්‍රතිරූප දේශය කියන්නේ ඒ තමාට සුදුසු ප්‍රතිරූපයක වෙන්නවා. තමන් ආර්ය නම් ආර්ය පිළිද. ආර්ය පිළිද ඉන්න දෙනක වාසය කරන්නේ. මේ පිළිද ඇතුලේ වාසය කරන්නේ. කුප්පේෂ කත පුණ්‍යතා. ඉතින් පෙර කරලාද පින් ඇති බව කියලා තමයි කියනවා. පෙර කියන්නේ දැන් මේ මොහොත තත්පරයක ඉඳලා පෙර. පෙර අත්බැවත් පෙර. එදා හෝ මෙදා හෝ හත පුඤ්ඤතාවයෙන් වෙන්න ඕනේ. ඒකෙන් පුඤ්ඤතාවය කියලා කියන්නේ ලෝභ දේශ මොහ දුරු කරමින් දන් සීල් භාවනා අදිවන්නා කටයුතු කරනවා. හැබැයි මේ භාවනා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. සුදුසු විදිහටයි ඒක කරන්නේ. සීමා ඉක්මවන්න නැතුව. අවස්ථාව හැටියට සමන් ලැබෙන දවසට පැයක් වෙන් කර ගන්නවා. ඕනනම් පැය දෙකක් වෙන් කරලා උදේ දහවසට ඒ ඒ සීමා ඉක්මවන්නේ. ඒ සීමාවක් තියාගන්න. ඒ සීමාවේ හිත වැටෙන හොඳට. ඒක ඉක්මෙවොත් එහෙම අනිසාරේ පරිවර්තන බාධාවක් වෙනවා තමන්ගේ මාර්ගයේ නිදහස් මාර්ගයේ බාධාවක් වෙනවා. බාධා නොවන විදිහට. ඊට ධර්ම ශ්‍රවණය කරනවා ශ්‍රවණය කරනවා. ඒකත් හැම වෙලෙම කරන්නේ. කර්මස්ථානයක් වලමී යන වෙලාව. ඒකත් වැඩක් කරන ඊළඟ වැඩේ කරනවා. නිදහසට කර්මස්ථානයක් වලනවා. ඒව හරියට දැනගෙන ඕනින් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට හරියට ප්‍රමාණිකූලව කරගෙන ආවොත් ආර්ය මාර්ගය මනසේ වැඩෙනවා. සෝවාන් වෙන්න පුළුවන්, සකුදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන් කියලා ඉඳගෙන. අනාගාමී දැන් ගිහි වතක ඉන්නවා. විවාහ වෙලත් නැත්නම් එහෙම ළමයෙකුට නම් අනාගාමී ඵලයටපත් වෙලා දෙමාපියන්ටත් අපපත් සාල කරන්නේ ඒකාන්තයෙන් මරණ මොහොතේදී ඒක අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනාගාමී ඵලයටපත් වෙලා සුද්ධාවස බඹලෝකෙ විදිහට එතනින් අවසන් කර ගන්න පුළුවන් සියලු දුකෙන් නිදහස් වෙලා ගිහි වසක ඉන්න විතර අනාගාමී ඵලයෙන් නිකන් ඉඳ පුළුවන් ඒතර විවාහ වෙලා ඉන්න දෙපලක් ඉන්නවා ඒ දෙගොල්ලන්ට ඒ ඵලයට එනකොට දෙන්න සහෝදර සහෝදරිය ඇසුරු කරලා වාගේ එහෙම නැත්නම් තමන්ගේ යුතුයකම් පිළිපිරින් වශයෙන් කටයුතු කරමින් අර සමාජයේ ඉන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම මාධ්‍යයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ওই මාධ්‍යයෙන් අහගෙන ගිහලා බොහෝ කොට මේ භාවනා පන්ති වලට ගියාම සමහර අය කියා දෙන ක්‍රම වලට ගියාම ඔය එකක්වත් කරන්න එපා ඔක්කොම අපිට කරන්න හිතන්න එපා කියන්න එපා කරන්න එපා එක දෙන්නලා ඉන්න මෙහෙම විවිධාකාර ක්‍රම දෙනවා. මේවා එකක්වත් තමන්ගේ අධ්‍යක්ීමකුත් නෙවෙයි. තමන්ගේ මාර්ගියකුත් නෙවෙයි. ධර්ම න්‍යායට ගැළපෙන හේකුත් නෙමෙයි. ඉතින් එහෙම ඒවා කරන්න යන්න එපා මහ භයානකයි. එහෙම ගිහිල්ලා අද උගව දෙනෙක් මේ වටිනා දරුවෝ. යාන් ළමයි පිරිමි ළමයි තරුණ තරුණියෝ. සෑහෙන ගාණක් අමාරු වෙట్లా තියෙනවා මේ ප්‍රශ්නෙට ගිහිල්ලා. මොකද හේතුව මහ භයානකයි මේක තේරුම් අරගන්නතෝ කරන්න යන්න එපා. නිසා ඉස්සෙල්ලාම මේ විදිහට කටයුතු කරමින් බණ අහලා තේරුම් අරගෙන මේ ලෝකේ අසාරයි කියන එක ඇත්ත. නමුත් අසාර දේවල් අල්ලා ගන්න දෙයක් නැතුවට මගේ යුතුයකම කරන්න ඕනේ. ඒක ආරක්ෂාව කළ යුතුයි. ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත යුතුයි. ඒවා බෑ බෑ කියලා හිතෙන එකක් එනවා ඉස්සෙල්ලා. ඒතකොට දැනගන්න බෑ කියලා වෙන මට ඕනවට නෙමෙයි කරන්නේ. බෑ බෑ කියවර කසාය නොවිල්ල බෑ. ලෙඩේ හොද කරන්න කසාය බොන්න ඕනේ. ඒ වගේ මේ ජීවිතේ ගත කරනකොට දැහැමි සාමී ගත කරන්න ඕනේ ධර්මානුකූලව. ඒකයි ක්‍රමය. ඒතකොට මේ ක්‍රමයට කටයුතු නොකර තමා ලෝකෙට බරක් වෙනවා. බුදුරන් වහන්සේ ලෝකෙට බරක් වෙන පැටව හැදුවේ නැහැ බෞද්ධයෝ කියලා. ලෝකෙට නිදහසක් වෙන හැටි පෙන්වනවා. බෞද්ධයෙක් හැටියට මෙලොව අභිවෘද්ධිය පස් කරුණු ලැබෙනවා. ඔහුගේ ආධ්‍යාත්මික අභිවෘද්ධිය පස් කරුණු කරුණු 10කින් බෞද්ධයෙක් වෙන්නවා කියලා පෙන්වනවා. එහෙනම් මොනවද එයා වැඩෙන්නේ? එයා දීපොළ සැප සම්පත් වලින් වැඩෙනවා. ධන දාන්‍ය වලින් වැඩෙනවා. ගව මහීසාදී සතුන් එයාට වැඩෙනවා. ඒ වගේම දූපතුන් ආදී වන්නා වූ කීකරු දූපතුන් ආදී පිරිස ලැබෙනවා. ඒ වගේම සම්පත් ලැබිලා හිටන් සුඛෝභෝගී ජීවිතයකට ඔහු ගත කරනවා. රාජරාජ මහා මාත්‍යාදීන් අවංක පුද්ගලයෙක් කියලා ඔහුට ගරු කරනවා. සමාජයේ පිළිගන්නවා. මෙන්න මෙබඳු ගුණධර්ම ඇතුව බාහිරින් වැඩෙනවා. ඒ වැඩෙන පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, සීලයෙන් වැඩෙනවා, සුතයෙන් වැඩෙනවා, ත්‍යාගයෙන් වැඩෙනවා, ප්‍රඥාවෙන් වැඩෙනවා. මේ සියල්ලම වැඩෙනවා. මෙන්න මේ ක්‍රම 10කින් බෞද්ධයෙක් වැඩෙනවා කියලා පෙන්නනවා. එන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රසාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අමරදාතර සලකන එකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කනබොන එකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මෙහෙම අනිත්‍ය දුක්ඛයි අනාත්ත මේ අද දීලා තියෙන ඉත බලන්න ගියොත් එහෙම අමුලාව වැටෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත වටහා ගන්න හැටි දැනගන්න ඕනේ චන්දරාගය දුරු කරගන්න ක්‍රමය අත්‍යවශ්‍ය කටයුතු අනිත්‍ය උනාට කරන්න දෙයක් නැහැ දැන් රහතන් වහන්සේ අනිත්‍යයි කියලා පිටපත වලින් නැද්ද? පිටපත කෙනෙක් අත අනිත්‍යයි දුක නැත්තයි. ධානි වර්ධනයක අත අනිත්‍යයි දුක නැත්තයි. ධානි වර්ධන නැද්ද? වතුර පොණේක අත අනිත්‍යයි දුක නැත්තයි. නානික අත අනිත්‍යයි දුක නැත්තයි. ඔහොමෝ කියලා අනිත්‍යයි දුක නැත්තයි. ඔය ටිකයි කියලා මොකක්ද? රහතන් වහන්සේ නොකරපියක් කරන්නේ කියලා කවුද? රහතන් වහන්සේ තමගේ කටයුතු කීවර පින්ඩපාත සේනාසන ගිලානපත්ත කියන මේ සතර පරිහරණය කරමින් ධර්ම දේශනා කරන ගාන ධර්ම දේශනා කරමින් තමන්ට කරන් තියෙන කටයුතු මේ ඒ වගේම ආචාර්යවරයාට කරන් තියෙන කටයුතු ආචාර්ය උපාධ්‍යාය කටයුතු ඉටු කරමින් මේ විදිහට සමාජයේ ලස්සන ජීවත් වුණා. උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා කියන්නේ නිකන් හිටියේ නෑ. දබ්බ මල්ල බුද්ධ කියන හාමුදුරු හත් අවුරුදු කාලෙදී කෙස් ටික කෙස් කපන කොට කෙස් බාන කොට ඒ දුන කර්මස්ථානෙම අරිහත්ත්වයටපත් වුණා. සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් හිටු උන්වහන්සේ දැන් මට වෙන කරන්න දෙයක් නැහැ. පරිහතේ ලැබිලා තියෙන්නේ. දැන් මම මොකද කරන සේවය? උන්වහන්සේට මහා ඉරිදි බලක් තිබුණා. ඕනනම් ඕන ගණන් මවලා ගන්න පුළුවන්. 100 ගණක් හිතුවා 100 ගණක් නැයි එහෙ. ආකාශය යන්නේ දුනොත් ආකාශයෙන් ගියේ හැයි. ඇඟිලි තුනක් උඩට දික් කරලා හිටන් ගත්තාම පැත්තම ආලෝක කළ හැකි. ආලෝකසින් ලැබිලි. ඔක්කොම ලැබිලා තියෙන්නේ. මහා ශක්තිය. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි මාර්ගය පූර්ණේ කරන්න වරදයන් කරන්න දෙයක් නැහැ කරලා ඉවරයි. මට සේවයක් කිරීම වශයෙන් මම ඉල්ලීමක් කරනවා. මේ දානෙට එනකොට උපාසක උපාසිකාව දානට ආරාධනා කරන්න එනකොට අන්නේ බත් සකස් කිරීමේ වත. ඒ දාන වාර දීමේ පිරිස සකස් කරලා දීම. වික්ෂුන් වහන්සේලා පිළිල කරලා දීම. වික්ෂුන් වහන්සේලා වැඩියාම ඒ අයට අපෝපස්ථාන කිරීම. ආසන පැනවීම. ස්ථාන සකස් කරලා දීම. මේ කටයුතු මට පාරක්. සසර හේතු වාසනාව අපිට පැතුමක් උනේ. උන්වහන්සේ ඒ ටික අරගත්තා. උන්වහන්සේගේ මොහොතකවත් කාලේ වෙනසක් නැහැ. ඒ උන්වහන්සේ තමන්ගේ සේවය හරියට කළා. කවුරු හරි සිටුවරේක් හරි දානෙට ආවොත් උන්වහන්සේ තමයි හම්බ වෙන්නේ උන්වහන්සේ පත් කරලා තිබුණ බුදුරජාණන් වහන්සේ අනුමත කළාම සංඝයාත් අනුමත කළා පත් කෙරෙන්න. අන්න දබමලකුත් හාමුදුරුවෝ තමයි ওই දාන බාර ගන්න ඔක්කොම කරන්නේ හම්බ වෙන්නේ. අනේ ස්වාමීනි හෙට අපිට දානයක් තියෙනවා භික්ෂුන් වහන්සේලා මෙච්චර ඕනේ. කොහොමයි දෝන්නේ? අපිට මේ මේ විදිහය උන්වහන්සේ තෝරලා දෙනවා මෙන්න මේ කට්ටිය අදහවල් දෙන දායි. ඔක්කොම ලිඛිත සටහන වගේ උන්වහන්සේගේ සටහන ඔක්කොම උන්වහන්සේ ලිඛිත නෙවෙයි උන්වහන්සේලාගේ සටහන වැඩිලා උන්වහන්සේ තමයි ඒක වෙන් කරන්නේ. ඉතින් මේ විදිහට කටයුතු කළා. වික්ෂුන් වහන්සේලා මේ ප්‍රාතිහාර්ය සත්‍ය උඩ බලන්න. දහ දිනක ඇද්දී ඇවිල්ලා හිටන් කියනවා. අද අපිට ආසන පනවල දෙන්න. වාසක් ඉන්න තැන ඕනේ. කොහෙද ඔබ වහන්සේලාට ඕනේ කරන්නේ? ගිජ්ජපුර පර්වතයේ පනවල කියලා එක්කෙනෙක් කියනවා. ඊට හැදක්මක් ඉදලා ඈත තියෙන එක තව එක්කෙනෙක් කියනවා. ඊට තව 60ක් මගේ හිතේ ඇති කියන්නේ මට යහවත් වෙන ඕනේ කියලා. උන්වහන්සේ මොකද කරන්නේ? ඊරිදි බලයෙන් මොහොතකින් කිජ්ජකෝර පර්වතයට ගිහිල්ලා තරුණී කාලේ වෙන 100ක් විතර මවා ගන්න. මවා ගිහින් විනාඩි ගණනක් ඇතුළත ආසනක් පනවලා ඔක්කොම කරලා ආසන නැහැ නම් ඊරිදි බලයෙන් මවලා තියෙනවා. මවලා ඔක්කොම කරලා උන්වහන්සේ කියන ආසන පැනෙවා ඉඳ බොහා කියලා වඩින්න. අපිට වෑන ඔච්චර දුර යන්න. එන්න මම පස්සේ. අදිස්ථාන කරනවා කොහොම ආකාශෙත් නැගෙන්නේ. ආලෝක කරපුවාම ආලෝකයත් එක්කලා උන් පස්සේ යන්න. මෙන්න ඔබ හතිලාගෙත ඉතින් තියාගන්න. ඔහොම කරලා මේ සුළු වේලාව තුළ සියල්ලම කරලා දෙන්න. දැන් මේ රහතන් වහන්සේ තමයි සේවය කරපු හැටි. උන්වහන්සේ නිකන් හිටියද පැත්තකට ඉලා. අරිහත්ත්වපත් වෙලා. මේ බුද්ධ ශාසනය කියන්නේ හැංගිලා ඉන්න එකක්වත් කටයුතු නොකර බුල්ලවාගෙන ඉන්න එකක් නෙමෙයි. තමන්ට තියෙන අවශ්‍ය කටයුතු කරනවා, ඡන්ද රාගය දුරු කර ගන්නවා, ධර්ම අවබෝධ කරගන්න. මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි දකින්න ඕනේ. ওই විදිහට කරුණු තේරුම් අරගන්න මේ මේව අහන්න මේ අයිතිය මේ පූජාවට මේ දරුවත් සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා මූලික ධර්මඥානය ඇති කරගන්න. තමන්ගේ තියෙන හේවේ කටයුතු කරන්න දැම්ම සීමා ඉක්මනට වරද්දා ගන්න නැතුව ඒ ගෙදර තියෙන කටයුතු දෙමාපියන්ගේ තියෙන කටයුතු ඒවා ඔක්කොම කරන්න. ඒ කරන ගමන් තමන්ගේ ඉගෙන ගන්න කටයුතු ඉගෙන ගැනීම ඒවා කරන්න. ඒවා අවශ්‍ය දෙයක් බව දැනගන්න හැකියාවක් අවශ්‍යයි, ඉගෙනීමක් අවශ්‍යයි. මෙලෝ ජීවත් වෙනකොට ඒ කටයුතු කරන්න ඕනේ. ඒවා නිවන්ට බාධාවක් නෙවෙයි, නිවන් මාර්ගයට බාධාවක් නෙවෙයි. ඔය මාධ්‍ය අනුගමනය කරලා ක්‍රමානුකූල වෙන්න තව අරිහත් උන්වහන්සේලා බිහි වෙන කල්දී ඒ වෙලාවට පුළුවන් අයිඩියා කරගන්න. දැම්ම කල්තියා ඉදිරි දිනේකට බලන්න එපා. මාර්ගඵල එහාට තියෙනවානේ සෝවාන් වෙන්න ඕනේ සකෘදාගාමී වෙන්න ඕනේ අනාගාමී වෙන්න ඊට පස්සේ අරිහත් වෙන්නේ ඒක උඟා කල් ගිහිලා කියන නිසා මේ කාලේ වෙනකොට අරිහත් නිසා සෝවාන් සුද්ධිලකව දකින්න ඉතරමට හිඟ වෙලා තියෙන කාලය ධර්මය හරහා ආරම්භ කරා ආරම්භ කරගෙන යනකොට ඉදිරි කාලෙත් ඒවා සකස් වෙලායි කරදරයක් බාධකයක් නැතුව තමන්ගේ කටයුතු කරගන්න ඒවට බාධකයක් නැති විදිහට මේ මාර්ගය වඩා ගන්න. ඒ වගේ මේ කියන කරුණු අහලා අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්න අදිස්ථාන කරගෙන ලෝකයේ ස්වභාවය මනසේ වටහාගෙන අසාරත්වයට දක චන්දරාගේ නිදහස් වෙලා සංග්‍රහ සාක්ෂාත් කරන අධිෂ්ඨාන කටයුතු කරගන්න තමන්ගේ සියලු කටයුතු ධර්මානුකූලව කරගනිමින් මේ මාර්ගයට බාධා නොවි විදිහට කටයුතු කරන යහපතක් කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා